තුන්වන පරිච්ඡේදය දුක්ඛානුපස්සනාව දුක්ඛානුපස්සනං භාවෙන්තෝ සුඛ සංඥං පජහති දුක්ඛානුපස්සනාව වඩන්නා සුඛ සංඥාව දුරු කරයි අග්ගි වෙස්සනය එය කිමෙක් යයි සිතන්නේහිද රූපය නිට්ටයද අනිත්‍යද බවත් ගෞතමයනි අනිත්‍යයි යමක් අනිත්‍ය නම් එය දුකද සැපද බවත් ගෞතමේනි දුකයි පණ්ඩිතමානී සච්චක দমনය කරමින් රූපස්කන්ධයේ දුකක් බව බුදුරජාණන් වහන්සේ ඔහුට තේරුම් කොට දුන්නේ එසේය. සෙසු ස්කන්ධ හතර පිළිබඳවද මෙසේම මේ දේශනාවේ සඳහන් වේ. මේ ආකාරයේම දේශනා තවත් රාශියක් ඇත. ඒ අනුව පංචස්කන්ධයෝම අනිත්‍යයෝය. එහෙයින් ඒවා දුක්ඛයෝද වෙති. දුක් වූ පංචස්කන්ධයේ ඇත්තා වූ දුක්ඛ ස්වභාවය දුක්ඛ ලක්ෂණය නමින් හැඳින්වෙයි. මේ දුක්ඛ ලක්ෂණය නම් ස්කන්ධයන්ගේ නිරන්තර ඇතිවීම නැතිවීම දෙක නිසා උද්ගත් වන පෙළීමයි පීඩනයයි බිය ගෙන දෙන බවයි පංචස්කන්ධයන්ගේ දුක්ඛතාව ඒවායේ අනිත්‍යතාව මෙන්ම එදින්දා ජීවිතයේදී ප්‍රකට වශයෙන් අත්දකිනු ලබන්නකි එහෙත් එය දුකක් වශයෙන් නොසලකනු ලැබීම නිසා තේරුම් ගත නොහැකි වන්නේය. එක් ඉරියව්වක ටික වේලාවක් නොසෙල්වී සිටීමට සිදු වහොත් දැඩි අවුවේ මදක් ගත කිරීමට වුණොත් හිස රදයක් දත් කැක්කුමක් වැනි හෝ සුළු හෝ ආබාධයක් මතුවහොත් ශරීරේ නානා දුක් වේදනා හටගනී ඒ දුක් වේදනා අපට වහා අමතක කරන්නේ ඒවා తాවකාලික ආගන්තුක පීඩා ලෙස සලකමනි. එහෙත් ඒ හැම දුක් වේදනාවක්ම අපට හඬගා කියා පාන්නේ රූපස්කන්ධයේ විපරිණාමය නිසා නිරන්තරයෙන් හටගන්නා දුකෙහි සත්‍ය ස්වභාවය බව තේරුම් ගැනීමට අපි අසමත් වන්නෙමු. කායික දුක්ඛය මතුවී පෙනෙන අවස්ථා අපේ එදිනදා ජීවිතේ කොතරම්නම් වේද? මේ හැර ප්‍රිය අයගෙන් හා දේවල් වලින් වෙන්වීමට සිදුවීමෙන් ශෝකය උපදී. අප්‍රිය අරමුණු හමු වීමෙන් ක්‍රෝධය, ඉරිසියාව, බය හටගනී. බලාපොරොත්තු කඩවීමෙන් අසහනය, අමනාපය මතුවේ. අනිත්‍යතාව හේතුවෙන් ඇතිවන මෙබඳු මානසික පීඩාවන් ජීවිතය මුළුල්ලේ කොතරම්නම් අත්දකින්නෙමුද මේ කායික මානසික දුක් වේදනා ස්වභාවයෙන්ද නම් වශයෙන්ද දුකක්ම වන බැවින් දුක්ඛ දුක්ඛ යයි හැඳින්වෙයි ඔබ උදේ අවදි වූ විට සිරුර පිරිසුදු කර ගැනීමෙහි යෙදෙන්නේය. පුරුද්දට අනුව දිනපතා ඒ ක්‍රියාවලිය සාමාන්‍ය ආකාරයෙන් කෙරෙන නමුදු එය කරදරකාරී ස්වභාවය ගැන එක් දිනක් හෝ මෙනෙහි කර බැලුවෙහිද යෝනිසෝ මනසිකාරය හෙවත් නුවණින් මෙනෙහි කිරීමේ යෙදුවේ නම් ඒ මුළු ක්‍රියාවලියම එකම දුක් ගොඩක් බව ඔබට වැටහි යනු ඇත ඉදින් එක් දවසක් පමණක් සිරුර පිරිසුදු කරගත් විට ඒ පිරිසිදුකම දිගටම පවතින්නේ නම් එයද සැනසීමකි. එහෙත් දිනපතාම දෙතුන් වර බැගින් මේ ක්‍රියාවලිය ජීවිත කාලයක් මුළුල්ලේ කරන්නට සිදුවීමෙන් විඳින්නට වන දුක ගැන මොහොතක් සිතා බලන්න. අපේ ජීවිතය පිරී ඇත්තේ ස්කන්ධයන්ගේ නිරන්තර වෙනස් වීම නිසා නැවත නැවත යෙදෙන්නට සිදුවන මෙබඳු පීඩාදායක ක්‍රියාවලින් නොවේද යටත් පිරිසේ නොකඩවා හුස්ම ගැනීම හෙලීම සිදු කරන්නට සිදුවීමද දුකක් බව හුස්ම ගැනීමේ අපහසුකමක් උද්ගත වූ විට අවස්ථාවකදී තමාටම වටහා ගත හැකි වනු ඇත. ජීවිතය පවත්වාගෙන යාමට ජීවිතයකට අවශ්‍යයි සලකන හැම දෙයක්ම ලබා ගැනීමට හා ඒවා ආරක්ෂා කර ගැනීමට ජීවිතය පුරාම විඳින දුක මෙතෙකයි ප්‍රමාණ කළ හැකිද මෙසේ උදේවය දෙක නිසා ස්කන්ධයන් පවත්වාගෙන යාමට සංස්කරණය කිරීමට රැස් කිරීමට සිදුවීමෙන් ජනිත දුක් සමූහය සංඛාර දුක්ඛ නම් වෙයි මෙබඳු මහා දුක් ගොඩක් මැද ජීවත් වන අප මේ දුකෙහිම ගැලී සිටින්නේ. වරින් වර ලැබෙන සැප වේදනාව ගැන අපේක්ෂාව තිබෙන හේිනි. ඇසට ප්‍රිය රූපයක්, කනට ප්‍රිය ශබ්දයක්, නහයට ප්‍රිය සුවඳක්, දිවට ප්‍රිය රසයක්, කයට ප්‍රිය පහසක්, සිතට ප්‍රිය ධම්මාරම්මණයක් ලැබුණු විට සොම්නස උපදී. එහෙත් මේ සුඛ වේදනාව දිගට නොපවතී. නැති වියයි. ප්‍රිය අරමුණද නැති වියයි. ඒ නැතිවීමම දුකකි. සැපේ දිගටම පවතිවා යන බලාපොරොත්තුව ඉටු නොවීමෙන් දුක උපදී. මෙය විපරිණාම දුක්ඛා නමින් හඳින්වනු ලැබේ. පතන සැපය වහා නැතිවන බැවින් නැවත නැවත ඒ සැපය ළඟා කර ගැනීමට තව තවත් දුක් විඳීමට අපි පෙළඹෙන්නෙමු. සැපයේකි යයි අප විසින් දැඩි ලෙස ග්‍රහණය කරගෙන ලබන මේ ජීවිතය නැතහොත් පංචස්කන්ධය ඇත්ත වශයෙන්ම හැම මොහොතකම දුක ගෙන දෙන්නකි. දිව්‍ය බ්‍රහ්ම ලෝකවලද ඇත්තේ తాවකාලික වශයෙන් දුක එක්තරා ප්‍රමාණයකින් අඩුවීමක් මිස සත්‍ය සැපයකට පත්වීමක් නොවේ. කෙනෙකුට සදාකාලිකව දිව්‍ය බ්‍රහ්ම ලෝකවල ගත කිරීමට හැකිවන්නේ නැත. කවර භවයක හෝ සිටීමෙන් සංස්කාරයන්ට උරුමකම් පවත්වන තාක් දුකින් මිදීමක් නොවනු ඇත. දුක යනු සංස්කාරයන් තුලම අන්තර්ගත ස්වභාවයක් වන බැවිනි. මේ බැව් ප්‍රත්‍යක්ෂ ලෙස තේරුම් ගත හැකි වන්නේ දුක්ඛානුපස්සනාව වැඩිමෙනි. සමාහිත සිතකින් යුතුව දුක් වූ පංචස්කන්ධයන්ගේ දුක්ඛ ලක්ෂණය නැවත නැවත නුවණින් සලකා බැලීම දුක්ඛානුපස්සනාවයි හෙවත් දුක්ඛානු දර්ශනයයි. එය දුක්ඛ සංඥාව හෙවත් සංස්කාර දුක්ඛය යන හැඟීම සිතේ තහවුරු කරනු ඇත. දුක්ඛ ලක්ෂණය යෝගාවචරයා හට ප්‍රකට නොවීම පිණිස ප්‍රධාන වශයෙන් හේතු වන්නේ ඉරියාපතෙන් එනම් ඉරියව් පැවැත්මෙන් වැසී තිබීමය. එබැවින් ඒ ගැන විශේෂයෙන් සලකා බැලිය යුත්තේය. ප්‍රධාන ඉරියාපත හතරකි. එනම් හිඳීම, සිටීම, ගමන හා සයනයයි. හැම මොහොතකදීම අප ගත කරන්නේ හැම කටයුත්තකම අප යෙදෙන්නේ මේ හතරින් එකක් තුලය. එහෙයින් මේ ඉරියාපත සමග දැඩි බැඳීමක් අප තුල තිබෙයි. ඉරියාපත අපට සැපගෙන දෙයි යයි හැඟීමක් අප සිතෙහි කාවැදී තිබෙයි. යම්කිසි ඉරියව්වක සිටින විට පීඩාකාරී ස්වභාවයක් දැනුණහොත් වහා අප වෙනත් ඉරියව්වකට මාරු වන්නේ සැප බලාපොරොත්තු වෙනි. ඒ පීඩාකාරී ස්වභාවය හැම ඉරියව්වක් තුලම අන්තර්ගත වන බවක් අපට අවබෝධ නොවේ. උදේවය දෙකින් ඇතිවන පීඩනය නිසා සෑම මොහොතකම උද්ගත වන දුක වසා ගැනීමට අප ඉරියව්ව නැමැති කෝෂය තුල සැඟවෙන්නෙමු. ප්‍රකට ලෙස දැනෙන කායික මෙන්ම මානසික පීඩාද සංසිඳුවා ගැනීමට කිසියම් ඉරියව්වක පිහිට සොයන ආකාරය ගැන නුවණින් සිතා බලන්න. අයෝනිසෝ මානසිකාරයෙන් එනම් නුවණින් තොරව මෙනෙහි කිරීමෙන් ඉරියාපද සේවනය කිරීම හේතුවෙන් පංචස්කන්ධ දුක්ඛය ආවරණය වන අන්දම මේ අනුව තේරුම් ගත යුතුය. යෝගාවචරයා විසින් මේ తත්වය මනවින් වටහාගත යුත්තකි. ඉරියව් පවත්වන්නේ ස්කන්ධ පරිහරණය කිරීමේදී එසේ නොකර සිටීමට නොහැකි නිසාය. නැත්නම් සැප ලැබීමේ අදහසින් නොවේ. හැම ඉරියව්වක් තුලම දුක කැවී ඇති ආකාරය නුවණින් සැලකිය යුතුය. ඉරියාපත සේවනය සති සම්පජඤ්ඤයෙන්ම සිදුවිය යුත්තේය. යෝගාවචරයා මෙබඳු අවබෝධයකින් ක්‍රියා කරන විට ඉරියාපතේන් වන ආවරණය ඉවත් වී දුක්ඛ ලක්ෂණය අවබෝධ කිරීමට සුදුස්සෙකු වන්නේය. එබැවින් උදේවය වැටහෙන්නා වූ අවස්ථාවේදී ඉන් උද්ගත වන පීඩණය ගැන අවධානය යොමු කරමින් පීඩාකාරී ස්වභාවයෙන්ම මිදීමට සුළු වශයෙන් මුත් ඉරියව් වෙනස් කිරීමක් නොකරන ඔහුට දුක්ඛ ලක්ෂණය වටහා ගත හැකි වනු ඇත. දුක්ඛ ලක්ෂණ ඉස්මතු කර ගැනීමට උපකාරවත් වන මෙම කරුණු හතර ගැනද සැලකිලිමත් වන්න. 1. දුක්ඛ දුක්ඛ සංඛාර දුක්ඛ විපරිණාම දුක්ඛ යන ත්‍රිවිධ දුක්ඛයන්ට අනුව නිතර ලැබෙන පෙළීම සන්තාපය හෙවත් තැවීම 2. එහෙයින්ම ඇතිවන ඉවසිය නොහැකි බව හෙවත් දුක්ඛමය ස්වභාවය 3. පංචස්කන්ධයේ ත්‍රිවිධ දුක්ඛතාවලට හා සංස්කාර දුකට වස්තු ආධාරය වන බව. 4. සැපගතිය ප්‍රතික්ෂේප කරගෙන සිටීම හෙවත් සැප බවෙන් තොරවීම. භාවනා ආරම්භයේ සිට කර්මස්ථානය තුලින් පස්සද්ධිය හෙවත් සිත කය දෙක සැහැල්ලු බව උපදවා ගන්නා තෙක්ම යෝගාවචරයා හට විවිධ කායික දුක් වේදනා දැනනු ඇත. ඇතැම් විට මානසික දුක් පීඩාද වැටහෙනු ඇත. එහෙත් එපමණකින්ම ඔහු දුක්ඛ ලක්ෂණය විනිවිද දකින්නේ නැත. එතෙක් ඔහුට අනිච්ච ලක්ෂණය මනවින් ප්‍රකට නොවූ හේිනි. සමහරුන් මේ දුක් වේදනා නිසාම භාවනා අතහැර දමන්නේ දුක නියමාකාරයෙන් අවබෝධ නොකළ හේිනි. පස්සද්ධිය මොහුකුරා යාමෙන් සුඛයද සුඛයෙන් සමාධියද සම්පූර්ණ වූ විට නාම රූප පරිග්‍රහය හා පච්චේ පරිග්‍රහය සඳහා ඉඩ සැලසෙයි. ඉන්පසු හේතුඵල ධර්ම පද්ධතියක් මෙන් දිස්වන නාම රූපයන් සමූහ වශයෙන් ශේවමින් පවතින අන්දම දකිමින් යෝගාවචරයා සැකෙමින් අනිච්ච ලක්ෂණය ප්‍රත්‍යක්ෂ කරයි. ඒ අනිත්‍යතාව නිසා මතුවන පීඩාකාරී බව හා බියජනක බව කෙරෙහි සති සම්පජාඤ්‍ය යොමු කිරීමෙන් දුක්ඛ ලක්ෂණය දල වශයෙන් වටහා ගනී. එසේ ප්‍රත්‍යක්ෂ කළ නාම රූපයන්ගේ දුක්ඛ ලක්ෂණය පිළිබඳව නැවත නැවත සිහිනුවන යෙදීම දුක්ඛානුපස්සනාවයි. අතීත වර්තමාන අනාගත අභ්‍යන්තර බාහිර ආදී 11 ආකාරයෙන් ඒ ස්කන්ධයන් කැටි කරමින් ඒවායේ අනිත්‍යතාව අනුව දුක්ඛ ලක්ෂණය තීරණය කරමින් ආරම්භක අවස්ථාවේදී සිදු කරන දුක්ඛානුපස්සනාව සම්මස්සන ඥානය ස්ථාවර කිරීමට ඉවහල් වෙයි. මේ කලාප සම්මස්සනය මොහුකුරා ගිය කල වර්තමාන වශයෙන් ලැබෙන හැම අරමුණකම අනිත්‍යතාව මනාව ප්‍රකට වී ඒ තුලින් දුක්ඛතාවයේද මෙනෙහි වනු ඇත. මෙවිට උද්‍යප්පේ ඥානය ක්‍රියාත්මක වනු ඇත. මෙහිදී විදර්ශනා උපක්ලේශයන්ට මුලා වූහොත් දුක්ඛානුපස්සනාව දුබල වනු ඇත. අනිච්චානුපස්සනාව වඩාත් ප්‍රබල වී බංග ඥානය පහළ වූ විට නිරන්තරයෙන් බිඳමින් පවතින සංස්කාරයන්ගේ බියජනක බව අතිශයින් ප්‍රකට කරමින් දුක්ඛානුපස්සනාව තීව්‍ර වෙයි. එමගින් බයතුපත්ඨාන ඥානය ඇති වෙයි. තවදුරටත් නාම රූපයන්ගේ දෝෂම දකිමින් දුක්ඛානුපස්සනාව වැඩිමෙන් ආදීනව ඥානයේද ඉන්පසු පංචස්කන්ධයන් කෙරෙහි කලකිරීම වශයෙන් නිබ්බිදා ඥානයේද උදා වෙයි. මෙය විදර්ශනාවේ වැදගත් සම්දිස්ථානයක් වන්නේ යෝගාචරයා නිවන් දැකීමට මෙහෙයවන්නේ මේ කලකිරීම වනෙහිනි. දුක්ඛානුපස්සනාව ඉදිරියටත් විවිධ මුහුණුවරින් ඉදිරිපත් වෙමින් විදර්ශනා ඥාන පන්තිය බලවත් කරනු ඇත. අනුලෝම ඥාන අවස්ථාවේදී එය පෙරමුණ ගතහොත් අපෙනහිත විමෝක්ඛ මුඛයෙන් නිවන අරමුණු කරගෙන දොරටුවක් විය හැකිය. මෙසේ අනිච්චානුපස්සනාව හා එක් වී විදර්ශනාව සාර්ථක කර ගැනීම පිණිස දුක්ඛානුපස්සනාව මහෝපකාරී වෙයි. එහි විවිධ ප්‍රවේද ගැන ඉදිරියේ වැඩිදුරටත් සාකච්ඡා කෙරෙයි. මාත්‍රුකා පාඨේහි භාවෙන්තෝ හෙවත් වඩන්නා යන පදේහි අන්තර්ගත වන තවත් අදහස් කීපයක් ගැන විමසා බලනු පිණිස මේ බුද්ධ දේශනාවට සිත යොදන්නේ මහණෙනි මේ ශාසනය ඇතැම් පුද්ගලයෙක් සියලු සංස්කාර කෙරෙහි දුක්ඛානුපස්සනාවෙන් යුක්ත වූයේ දුක්ඛ සංඥාවෙන් යුක්ත වූයේ දුකයයි නුවණින් අවබෝධ කරන සුළු වූයේ හැම කල්හිම පෙරපසු සිත් එකිනෙකට සම්බන්ධ කරමින් නිරන්තරයෙන් අන්සිතකින් මිශ්‍ර නොවෙමින් සිතින් නිශ්චය කරමින් විදසු නුවණින් වැසගනිමින් වෙසෙයි හැම අනුපස්සනාවක්ම වැඩිම සඳහා පොදුවේ යෙදෙන වැඩපිළිවෙලක් මෙයින් විස්තර කෙරේ. ඒ කෙටියෙන් මෙසේ කොට දැක්විය හැකිය. 1. හැම කල්හිම නොකඩවා අනුපස්සනාව වැඩිම. 2. අනුපස්සනාවෙන් යුක්ත වූ හිතකට පසු එළඹෙන දෙවන හිතද ඊටම ගැළපෙනසේ අනුපස්සනාවෙන් යුක්ත වීම. එනම් අනුපස්සනා සහගත සිත්ම නොකඩවා ඇති කර ගැනීම. 3 අනුපස්සනාවෙන් තොර වූ බාහිර සිත් ඇති කර නොගැනීම 4 අනුපස්සනාවේ අරමුණ ගැන සිතින් නිශ්චයකට පැමිණීම 5 අනුපස්සනාවෙහිම නුවණින් බැස සිටීම මේවා එකින් එකට ක්‍රමයෙන් දියුණුවන අධීර ලෙස සැලකිය හැකිය අනුපස්සනා වැඩිීමේ ඊතා උසස් තත්වයක් මේ දේශනාවෙන් පිළිබිඹු වෙයි මේ අයුරින් වැඩිමෙන් 이르දිපාද තත්වයක් මතුවී නිසක වශයෙන්ම සාර්ථක ප්‍රතිඵල ගෙනදෙනු ඇත. මෙසේ අනුපස්සනාව වඩන තැනැත්තා මෙලවදීම අරහත්වේ හෝ අනාගාමීත්වයේ ලබන ආකාර හතක් මෙම දේශනාවෙහි අඩංගු වීමෙන් ඒ බව පැහැදිලි වෙයි. දුක්ඛානුපස්සනාව වැඩිමෙන් සුඛ සංඥාව දුර වෙයි. සුඛ සංඥාව නම් පංචස්කන්ධය සැපසහගතය යන වැරදි හැඟීමයි. සදොස් හැඳිනීමයි. හුදු සංඥා විපල්ලාසයක් වශයෙන් මුලින් ඇති වුණත් නැවත නැවත තහවුරු වීමෙන් එය චිත්ත විපල්ලාස, දික්ටි විපල්ලාස තත්වයට බලගතු වන අන්දම තේරුම් ගත යුතුය. ඇසින් දකින රූපය මෙන්ම ඇසත් කනින් අසන ශබ්දය හා කනත් නැහැයින් විඳින සුවඳ හා නහයත් දිවෙන් විඳින රසය හා දිවත් කායන් විදින පහස හා කයත් සිතින් දැනෙනා ධර්මමෙන්ම සිතත් සැපගෙන දෙන දේ ලෙසින් අපේ සිත්වල තහවුරු වී ඇති ප්‍රබල ආකාරය ගැන මදක් සිත යොමු කරන්න. ලෙඩ දුක් හිරිහැර තැවුල් අලාභ නිന്ദා බලාපොරොත්තු කඩවීම ආදිය දහසකුත් නැති අසංකේකුත් එකක් ලැබුණත් මේ පංචස්කන්ධය දුක් සහගතය යන හැඟීම මොහතකටවත් අප තුල පහළ වේද දුක් පීඩා ආගන්තුකය මේ ලෝකයේ ජීවිතේ සැප තිබේ යන බරපතල මිත්‍යා දෘෂ්ටියෙන් මුලා වී අතිශයින් ප්‍රකට දුක පවා අප වසාගන්නේ අනාගතයේ ලැබෙතැයි සිතන සැපයක් ගැන අපේක්ෂාවෙනි මෙසේ මිරිගුවක් පසුපස හඹා යන පිපාසිතයන් මෙන් සංස්කාර ලෝකයේ තුල නැති නিত্য සැපයක් සොයමින් අප වෙහෙසට පත්වන්නේ සුඛ දිට්ඨියේ ප්‍රබලකම නිසාය. සංස්කාරයන්ගේ අතරක් නැතිව ඇතිවෙමින් නැතිවෙමින් පැවතීමෙන් හටගන්නා පීඩාකාරී ස්වභාවය හා බියගෙන දෙන බව මුළු තුන් ලෝකය පුරාම ක්‍රියාත්මක වන ආකාරය දුක්ඛානුපස්සනාව තුළින් ප්‍රතිවේධ කරන යෝගාවචරයා සංස්කාරයන්හි අංශු මාත්‍ර හෝ සුඛයක් නැති බව ප්‍රකට කර දෙන අනාදිමත් සංසාරය මුළුල්ලේ තම సంతානයේ ඉස්මතුව තිබූ පංචස්කන්ධයන් පිළිබඳ සුඛ සංඥාව දුරු කරයි. පංචස්කන්ධය ඒකාන්තයෙන්ම දුක්ඛයෝය යයි දුක්ඛ සංඥා සිතෙහි එළවා ගනී. මෙසේ දුක් රසක් වූ පංචස්කන්ධය පිළිබඳව ඇති විපරිණාමයෙන් පෙළීම වන දුක්ඛ ස්වභාවය නැවත නැවත නුවණින් සලකමින් දුක්ඛානුපස්සනාව වඩන්නා වූ යෝගාවචරයා ඒ පංචස්කන්ධය පිළිබඳව සැපයයි පැවති හැඟීම සිතීම දැකීම දුරු කරයි මහණෙනි ආනිසංස හයක් මනාවට දකින්නා වූ භික්ෂුව විසින් සීමා රහිත කොට සියලු සංස්කාරයන්හි දුක්ඛ සංඥාව එළවා ගැනීමට සුදුසු වේමය. ඒ අනුහස් 6 කවරේදයත් 1. ඔසවාගත් අසිපත ඇති වදකයා කෙරෙහිමෙන් සියලු සංස්කාරයන් කෙරෙහිදු මා මාගේ කලකිරීම සහගත හැඟීම එළඹ සිටින්නේය. 2. සකල ත්‍රිධාතුක ලෝකයේනුදු මාගේ සිත නැගී සිටින්නේය. 3. නිවනෙහි ශාන්ත බව දකින්නෙමි වන්නෙමි 4 මාගේ අනුසයෝද සමුච්ඡේදයට එවත් මුල්සුන් බවට යති 5 සතර මාර්ගයන් සඳහා කළ යුතු දෑ කරන සුළුද වන්නේමි 6 මා විසින් ශාස්ත්‍රුන් වහන්සේ මෛත්‍රී සහගත වතින් පරිචය පරිචරණය හෙවත් උපස්ථානය කරනු ලබන්නා හෝද වෙතිය